नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयांसि बुद्धं शरणं गच्छामि द्वितीयांसि धर्मं शरणं गच्छामि द्वितीयांसि सङ्घं शरणं गच्छामि तृतीयांसि बुद्धं शरणं गच्छामि तृतीयांसि धर्मं शरणं गच्छामि सतियन्ति सङ्घम् शरणम् गच्छामि पानातिपाता विरमणि शिखापदम् समादयामि अभिन्नादाना विरमणि शिखापदम् समादयामि कामेतुमिच्छाचारा विरमणि शिखापदम् समादयामि सा वादा विरमणि शिखापदम् समादयामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිනෝතුනි පසුගිය දිනෙහි අප කතා කළා ඒ ආසව පිළිබඳ. ඒ ආසව ඕඝ යෝග කියන ඒ ආශ්‍රව ධර්ම වශයෙන්ද ඕඝ ධර්ම වශයෙන්ද යෝග ධර්ම වශයෙන්ද බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ ලෝභ, ධිට්ඨි, මෝහ කියන චෛතසික ධර්ම තුනයි. ලෝභය කාම ඕඝ කාම යෝග වශයෙන්ද වදාරා තිබෙනවා ආසව වශයෙන් වදාරා තිබෙන්නක් මෙන්න කාමාසව කාම ඕඝ කාම යෝග ඒ වගේම භවාසව භව යෝග භව ඕඝ භව යෝග ditthiyāsavaya ditthiya oghe ditthi යෝගය අවිජ්ජාසවය අවිජ්ජා ඕභය අවිජ්ජා යෝගය කියලා බුදුරජාණන් වහන්සේ එලෙස මේ අවස්ථාවවලදී වදාළා ධර්ම වශයෙන් ලෝභ ditthi මෝහ මේ ධර්ම වශයෙන් කියන මේ වචනය පාවිච්චි කරන විට හැම විටම තේරුම් ගන්නට ඕන එහි ධර්ම වශයෙන් කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන්. පරමාර්ථ ධර්ම වශයෙන් දැක්වෙන්නේ ලෝභ, ditthi, මෝහ කියන චෛතසික තුනයි ආසව, ඕභ, යෝග වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඉතින් ඒ ධර්ම වශයෙන් වෙනසක් නැත. ඒ ඒ ධර්මයන් පිළිබඳව මෙලෙස වදාරා තිබෙන්නේ ඒ ධර්ම වලින් කෙරෙන දේ දැක්වීම වශයෙන් ලෝභය, ත්‍ත්‍ය, මෝහය කියන මේ ධර්ම තුන මෙතෙකයි කියන කියා දැක්විය හැකි කාලයක් තුල නොවේ සීමාවක් දක්වන්නට බැරි තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ කෙනෙකුගේ ඒ సంతානෙහි පල්වෙනින් පවත්මා ධර්ම වශයෙන් ගෙන ආසව යනුවෙන් වදා. ලෝභය කවදා පටන් ගත්තද? ditthිය කවදා පටන් ගත්තද? මෝහය කවදා පටන් ගත්තදයි කියලා එක එක සත්වයක පිළිබඳව මේ ලෝභ ditthි මෝහ දක්වන්නට බෑ. ඒ වගේ ඒකයි අනවරාග්‍ර සංසාරය. ඒ ඒ නිසා තමයි සත්වයේ පිළිබඳව එක එක සත්වයේ පිළිබඳව මුලක් දක්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ බව වදාරනවා අසුවල් කාලෙහි ඒ ලෝභය ඇති උනායි මෝහය ඇති උනායි ආදි වශයෙන් එහෙම කියන්නට බෑ එහෙම මුලක් නැති නිසා. තියෙන මුලක් නම් දකින්නට ඕන. දැකිය හැකි. ඒ මුලක් නැති තැන කොහොමද දකින්නේ? සමහර විට කෙනෙක් හිතන්නට පුළුවන් දකින්නට බැරි තරම් මුලක් තිබෙනවා. එහෙම දෙයක්. නොදැකිය හැකි. ඒ දකින්නට බැරි මුලක් නෙවෙයි. මුලක් නැති නිසා දකින්නට බැහැ. මෝහේ ලෝභයක් තියෙනවා මෝහයක් තියෙනවා මෝහය නිසා ලෝභය ඇති වෙනවා ලෝභය නිසා මෝහය ඇති නේ දැන් මෝහය නිසා ඇති වෙනවා ලෝභය ඒ වගේම ලෝභය ඇති වුණාම යමක් පිළිබඳව එතනත්ත කොයිතරම් මුලාවටපත් වෙනවද ඉතින් ඒ නිසා ඒ වුණ වුණගේ උපකාර තිබෙනවා ලෝභය නිසා මෝහයක් මෝහය නිසා ලෝභයක් ඒ නිසා හැබැයි ඉතින් ලෝක මෝහය ඒ අකුසල ධර්ම සියල්ලටම ප්‍රධාන වෙන ධර්මයක්. ඒක මොකද මුලාව. එබැවින් ඒ ලෝභය නිසා මෝහය උපදිනවා මෝහය නිසා ලෝභය උපදිනවා ප්‍රමණක් නෙවෙයි. මෝහය නිසා ද්වේෂයක් ඇති වෙනවා. ඉතින් ද්වේෂය ඇති වුණාම බලන්න ද්වේෂය කෙනෙකුට ඇති වුණාම ඒ ද්වේෂය <clears throat> බොහොම උත්‍ර වෙනවානේ. අතන විටක ඒ ඒ ද්වේෂය පිළිබඳ කිසිදු පාලනයක් කරගන්නට බැරි තරමේ උග්‍ර වෙනවා. ඒ උග්‍ර වූ අවස්ථාවකදී ඒ තනත්තාගේ මුලා වීම කොයිතරම්ද? කොයිතරම්? කොට ඒන් තෙන්නේ ලෝභය, මෝහය, ලෝභය, ද්වේෂය කියන මේවා උත්සන්න වෙන තරමට මෝහයක් උත්සන්න. ඒ වගේම මෝහය උත්සන්න වූ තරමට ලෝභය, ద్వේෂය කියන මේවා උත්සන්න වෙනවා. ඒවගේ තත්ත්වයක්. වුණ උනට ලැබෙන උපකාරය. ඉතින් අකුසලයෙන් අකුසලයට ලැබෙන උපකාරය අකුසලයේ බලවත් වීමට හේතුයි. අකුසලයට කුසලයෙන් ලැබෙනවා. උපකාරයක් නැහැ. එවැගේම උපකාර වශයෙන් දක්වන්නට තිබෙන්නේ ඒ බොහොම දුරින් සිට ලැබෙන උපකාරයක් කියන හැට. ඔව්. කුසල ධර්මයන්ට අකුසල ධර්මයන්ගෙන් ඇතැම් විටක කේසංචි උපනිස්සය පච්චේන පච්චයෝ කියලා ඒ විදිහේ උපනිස්සරයක් කුසලයට අකුසලයෙන් අකුසලයට කුසලයෙන් එහෙම ඇර කෙලින්ම උපකාර වීමක් කුසලයෙන් අකුසලයට එන. ඒ වගේම අකුසලයෙන් කුසලයට. උපකාර කියන ඒවා නොඑක් තරහක් තියෙනවා. මෙතන උපකාරය කියේ බලවත් වීමට උපකාර. අප අදහස් කළේ ඒක. එහෙම නැත්නම් අකුසලයට කුසලයෙන් උපකාර නැහැ කියන්නට බෑ. මක් නිසාද? අකුසල් සිත් වලින් කුසලය අරමුණු කරන්නට පුළුවන්. එතකොට මේ කුසලය ඇතිවීමට අකුසල කුසලය අරමුණු කරන්නට පුළුවන් උනේ අකුසලයට. ඒ අකුසලයේ ඇතිවීමට කුසලයක් කරුණක් වුණා. ඉතින් අරමුණු වීම වශයෙන් නේ. ඒ නිසා මේ අර දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං කත්වා තං අභිනන්දති ආදි වශයෙන් දක්වන්නේ මේ පිළිබඳව ලෝභය උපදවා ගන්නවයි කියන්නේ. එහෙම අවස්ථාවලදී ලැබෙන උපකාර තිබෙනවා. ඒවා අපට අවස්ථාවක් ලැබෙවි මේ පිළිබඳව කතා කරන්න. දැන් තේරුම් ගන්නට තිබෙන්නේ ලෝභ, ditthi, මෝහ කියන මේ තුන. ලෝභය ඇලෙන ස්වභාවය, ද්වේෂය ගැටෙන ස්වභාවය. නමුත් මෙතන අපි ද්වේෂය ගැන කතා කළේ නැහැ. මෙතන ආවේ ලෝභයයි, ditthiyයි, මෝහයයි. ඒ ලෝභ, ditthi, මෝහ එකටම උපදිනවා ditthිගත සංපයුක්ත සිත් හතරේ. ඒ ලෝභයක් තිබෙනවා, ditthියක් තිබෙනවා, මෝහයක්. ditthිගත විපයුක්ත සිත් හතරේ ලෝභයයි මෝහයයි කියන එය ආශ්‍රව ධර්ම දෙක, එහෙම නැත්නම් ඕග ධර්ම දෙක, නැත්නම් යෝග ධර්ම දෙක. ඒවාට ඒ නම් දී තිබෙන්නේ මක් නිසාද කියලා ඊළඟට දැනගන්නට ඕන. අපි ආසව ගැන කතා කළා ඕග යෝග කියන. මේ දෙක දෙක මේ වචන දෙකින් අදහස් කරන්නේ කුමක්ද? ඕග කියන්නේ සැඩ දිය පහරට අසූවන් ඒ ඒ ජලයේහි ජලාශයෙහි යටට ගහලා විනාශ කරන්නට තරම් බලවත් වන සැඩ දිය පහරකට ඕඝ කියන නමයි. දැන් මේවා ලෝභයයි, ditthiyයි, මෝහයයි කියන මේ අකුසල ධර්ම තුන හරියට ඒ සැඩ දිය පහරක් මෙන්නේ. සත්වයන් සංසාර සාගරෙහි පත්ලටම ගසන ධර්ම තුනක් හැටියට දක්වනවා. ඒකයි ඒවට ඕභ කියලා. දැන් කාමය කියන ඒ යෝ ඕභයට අසු වුණොත් යම්ක. ඒ අසු අවස්ථාවේදී හෙතෙම ඒ කාම ඕභයෙන් කොහිද කොහාටද ගෙන යන්නේ? මේ සංසාරයෙන් ඈතර කරවීමක් හෝ සංසාරයෙන් පිටට පැනීමක් හෝ කරන්නට අවස්ථාවක් දීමක් නෙවෙයි ඕගෙහි කරන්නේ සංසාරෙහිම රඳවන එක. එනිසා සංසාර සාගර නැමැති ඒ ජලාශයෙහි පත්ලටම ගසාගෙන යන සැඩ දිය පහරක් බඳුවයි ලෝභය ඒ අවස්ථාවවලදී ඇතිවනවා. ඒ ලෝභය ඇති වූ අවස්ථාවකදී බලවත්සේ ඇති වුණු අවස්ථාවකදී ලෝභය පිළිබඳව ඉගෙනගෙන තිබෙන කෙනෙකු වුණා. එවේලේ ඇතිවෙන මෝහය නිසා ලෝභයෙන් Tamanට සිදු කර දෙන ඒ විපත්‍ය එහෙම නැත්නම් පිරිහීම පිළිබඳව ලේෂ මාත්‍ර හැඟීමක්වත් ඇති කරගන්නේ නැතුව ඒ ලෝභයේ සැඩ බියකහරයේ තත්වයට Taman අසු වෙනවා අසු වෙනවා අසු වෙලා ලෝභයට ඕනෑ කරන දේ කරනවා ඒ ලෝභය <clears throat> ප්‍රත්‍යඥ සත්ත්ව ප්‍රජාව නැඩගෙන සිටින ධර්මයක්. ලෝභය. ඒ ඒ නිසාම තමයි ලෝභය මොනි তৃෂ්ණාවයි කියන්නේ. ඒ তৃෂ්ණාව පිළිබඳව දක්වා තිබෙන්නේ මේ සත්‍යයන්. තෘෂ්ණාව සම්බන්ධ කොට මේ සත්වයෝ තෘෂ්ණාවේ දාසයෝ කියලා. තණ්හා දාසෝ කියලා. තණ්හා දාස කියන්නේ තෘෂ්ණාවේ දාස. තණ්හාව, විෂ්ණාව, ආශාව, ලෝභය කියන මෙය ඒ ඒ වස්තුනේ ඒ ධර්මයන් අරමුණු කොටයි උපදින්නේ. අරමුණු කොයිතරම් විශාල සංඛ්‍යාවක් තිබුණා. ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ සයත ඇතුළත් ගන්න. ෂඩාරම්මන ඒ ෂඩාරම්මණයන්හි එල්බගෙන නානා තරා කිරමින් ලෝභය උපදින. ඇතන් විටක එය සුළු ලෝභයක්. තමන්ටවත් ඒ ලෝභයේ තිබෙන ලෝභ බව දැනෙන්නේ නැති තරමේ ලෝභයක් වත්. ඇතන් විටක එය බොහෝම මේ බලවත් ලෝභයක්. Tamante නින්දවත් නින්දවත් ඇති නොවන පරිදි. ඒ කියන්නේ නින්දට වැටෙන්නටත් බැරි වෙන තරම් වූ ලෝභයක් වන්නටත් බැරි නෑ. ඒ විදිහේ නානා තරාතිරමින් මේ ලෝභය උපදිනවා. ඉතින් ඒ බලවත්ව උපන් කල්හි මොනවාද ඒ තැනත්ත කරන්නේ? ලෝභයේ බලවත් වූ කල්හි එතෙම කරන්නේ මේ සංසාර සාගරයෙන් එතර වීමේ ක්‍රියාව. ඊට වමනා කරන දේ දෙ කරන්නේ. මේ සංසාරෙහිම රැඳී සිටින්නට හේතු වෙන දේවලුයි කරන්නේ. එතකොට මේ ලෝභය කුමක්ද Tamante කලේ සංසාරෙහි රඳවන සංසාර සාගරෙහි ගිල්වන අනේ නිසා එය ඕධ කියන නමින් බුදුරජාණන් වහන්සේ වදාළා යෝගයේ කීවේ යෝග කියන්නේ යෙදීම කියන එක. දැන් ඔය යෝග කර්ම කියලා කියන්නේ භාවනාවට ඒ යෙදීමක් කියන එක. යෙදීම. භාවනාවේ යෙදීම. යෝග කියලා කියන්නේ. මෙතන යෝග කීවේ මේ ලෝභ දිට්ඨි මෝහ කියන මේවා යොදවන්නේ කුමකද? යොදවන්නේ සංසාර භව රතෙහි භව රතෙහි යොදවනවා භවය කියන්නේ කියන්නේ රථයක් නම් ඒ රථයට ඕන කරන ගොනුන් කියා දක්වන්නට තිබෙන්නේ ඒ භවගාමී සත්වයක් ඒකට ඒ සංසාරය නැමැති භව රතෙහි නැවත නැවත මේ සත්වයන් යොදවාලන ධර්මය තමා යෝග කියන එයින් පෙනෙන්නේ පෙන්වන්නේ කුමක්ද? මේ පින්න සුන්දන්නවනේ සෙක්කුව කියලා එකක් තිබෙනවා. ඒ සෙක්කුව තේ සිවිල්ලට එහෙම ගන්න. ඒක බණිනවනේ ගොනු. ඒ ඒ බණින ගොනුයි කොහෙද යන්නේ? ඕන ඉබාගාත යනවා. එහෙම යන්නට බෑ. සෙක්කුව වටේ යන්නේ. සෙක්කුව වටේ. අන්න ඒ වගේ සංසාරයේ නැමැති මේ සෙක්කුව වටේ සත්වයන් ගමන් කරවන්නට යොදවාලන ධර්ම කෙලොසේ දක්වන්නේ මේ ලෝභ දිට්ඨි මෝහ කියන මේ ඒවා ඒ ඕග වශයෙන්ද සතරක් හැටියට වදාලා කාම ඕභ, භව ඕභ, ditthi ඕභ, අවිජ්ජා ඕභ. එහෙම ඒවා පිළිබඳව තේරුම එලෙස දැනගන්න. වඩාත්ම දැනගත යුතු තිබෙන්නේ ඒ ඕභ යෝග ආසව කියන මේවායේ වචනාර්ථම පමණක් නොවේ. ඒ ධර්ම తත්වයයි තේරුම් ගන්නට ඕන කරන්නේ. ධර්මතාවය ධර්මයේ පිළිබඳවයි කියන්නේ. ලෝභය අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර ගන්නට පුළුවන්කම ඇති කර ගන්න. ditthිය අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කට සලකන්නට තේරුම් ගන්නට හැකිවන්නට. මෝහය අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කරගත හැකි බවක් ඇති කර ගන්නට ඕන. ඒ මොකද එහෙම කියන්නේ? ලෝභය ලෝභයක් හැටියට නොදකින අවස්ථා එකක් දෙකක් නෙවෙයි එක්කෙනෙකුට පිරෙන්නේ. සමහර විටක වැඩි අවස්ථා ලෝභයේ උපදනා වැඩි අවස්ථා ඒ ලෝභයේ බවක් දැනගන්නට බැරි වෙන පරිදි ඇතිවක්. තමන්ම හිතන්නේ නැහැ, තමන්ම දැනගන්නේ නැහැ. මේ ඇති උනේ ලෝභයක්. සමහර විටක තමන්ට එය පෙනෙන්නට පුළුවන්. මට මේ ඇති වුණේ අසුවලා පිළිබඳ වූ ශ්‍රද්ධාවක් පැහැදීමක් කියලා ඒ විදිහට ඇති වෙන්නට පුළුවන් ලෝභය තිබෙන. දැන් ඒ ප්‍රසාදයේ ශ්‍රද්ධාවේ මූණවර ගත්ත ලෝභය ඇති වෙනවා. එහෙම අවස්ථාවලදී ඒ තැනත්තා ඒ ලෝභයට රැවටෙනවා. ලෝභය සමහර කෙනෙකුන්ට තවත් සමහර කෙනෙකු නොදක ඉන්නට බැරි කම නොදක ඉන්නට අමාරුකම් දැක්කේ නැත්නම් හිතට අමාරු කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ Tamanට ඇතිවලා තිබෙන ඒ පුද්ගලයා පිළිබඳ පැහැදීම ශ්‍රද්ධාව ආදී නිසා මේ නොදක ඉන්න බැරි නෑ එහෙම අවස්ථාවලදී Taman රැවටෙනවා. Taman රැවටෙනවා. විශේෂයෙන්ම රැවටෙනවා දැන් උසස් තත්ත්වෙහි ලා සැලකෙන කෙනෙකු පිළිබඳව. භික්ෂුන් වහන්සේ වැනි කෙනෙකු පිළිබඳව නම් බොහෝ විට රැවටෙනවා. එහෙම රැවටෙන අවස්ථා ඇති වෙනවා. ඒ වේලාවලදී මේ ලෝභය ලෝභයක් හැටියට දකින්නේ නැහැ. ඒ අවස්ථාවේ තේරුම් ගන්නට ඕන. ලෝභයේ තිබෙන ඇලෙන ස්වභාවය. ඒක තේරුම් ගත්තනම් වරදින්නේ. ඇලෙන ගතිය. ඒක සියුම්ම කල්පනා කරලා සලකලා දැනගන්නට ඕන. සමහර විටක ඒ ලෝභයම ඇතිවන්නට පුළුවන්. තමා රැවටෙන්නට ඉඩ තිබෙනවා. ඒකට තමාට ඇති වූ කරුණාවක්. එහෙම අවස්ථාවක්. ඒකයි මේ ධර්ම తත්වය හොඳින් තේරුම් ගන්න ඕනේ. ධිට්ඨිය කියන එකත් එහෙම ධර්මයක්. ධිට්ඨිය කියන්නේ වැරදි පිළිගැනීමක් නෙවෙයි. ධිට්ඨිය කියන්නේ විද්‍යා දෘෂ්ටියනේ. අසත්‍යයක් සත්‍යයේසේ පිළිගන්න. ඒක ධිට්ඨිය. කෙනෙක් ඒ පිළිබඳව රැවටෙනවා. ඒක ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවයි ධිට්ඨියයි කියන දෙක. ඔවුනොවුන්ගෙන් බොහෝම දුරස් ධර්ම දෙකක්. නම් දේවායේ පිළෙන මේ ස්වභාවයන් පිළිබඳව එහෙම ලේසියෙන් තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසා ධිට්ඨිය ධිට්ඨියක් වශයෙන් නොදක එය ශ්‍රද්ධාවක් කියලා ගන්නවා. දැන් ඇත්ත නොවේයි ਸਰව බලධාරියෙකු විසින් ලෝකේ මවන ලබයි කියන එක. ඒක ඇත්තක් නෙවෙයි. ඒ කෙනෙක් අදහන පිළිගන්න විශ්වාස කරන ඒ පිළිගැනීම ඇදහිීම විශ්වාස කිරීම ඒ අය දකින විදිහට නම් ඒක ශ්‍රද්ධාව. නම් ශ්‍රද්ධාව එහෙම වැරදි දෙයක් අදහන එකක් නෙවෙයි. ශ්‍රද්ධා කියන්නේ සෝභන ධර්මයක්. සෝභන ධර්ම. ඒකේ තිබෙන ඒ ප්‍රසාද ස්වභාවය, පහදින ස්වභාවය, පැහැදිලි ගතිය වඩාත්ම ප්‍රකට වන්නේ කුසල් සිත්. ඒවා විපාක සිත් වල ලැබෙනවා. ක්‍රියාසිත වලත් ඒවා ප්‍රකට තමයි. නමුත් ඒවා අපට ලැබෙන ඒවා නෙවෙයි. ඒවා රහතන් වහන්සේට ලැබෙන සිත්. ඒ ශ්‍රද්ධාවේ තිරෙන ඒ ප්‍රසාද ස්වභාවය. ඒ කියන්නේ ඒකද කියනවනේ සම්පසාදන ලක්ෂණා සද්ධා කියන. අන්නේ සම්පසාදන ලක්ෂණය වශයෙන් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් මේ දෘෂ්ටියක්. නමුත් ඒක ඒ ධිට්ඨිය කොයි වේලාවකවත් ශ්‍රද්ධාව වන්නට බෑ. ඈ? ධිට්ඨියේ තියෙන්නේ වැරදි දෙයක් හරි දෙයක් හැටියට ඇදහිම පිළිගන්නේ. ඒක තමයි ධිට්ඨි විත්‍යාදෘෂ්ටි. කොහොමයි ධිට්ඨි? ඒකමනේ ධිට්ඨි යෝග ධිට්ඨි යෝග ධිට්ඨාස්තව කියන්නේ. එතුමා. ඉතින් ඒ වැරදි දෙයක්. ඇත්ත නෙමෙයි. ඇත්ත ඇදහිීම ඇත්ත පිළිගැනීම ශ්‍රද්ධාව නිසා. නමුත් ඇත්තක්සේ ඇත්තක් නොවන දෙයක් ගැනීම. ඒක වඩාත්ම ඒ ශ්‍රද්ධාවේ මුහුණුවර ගන්නවා. ඒ සමග උපදනා තවත් ධර්මයක් අපි චෛතසික ඉගෙන ගැනීමේදී දැනගත්ත අදිමෝක්ෂය කියන ඒ චෛතසිකය. අදිමොක්ඛ කියලා චෛතසිකයක් ඉගෙන ගත්තා. ඒ අදිමෝක්ෂයේ තිබෙන්නේ නිශ්චිත බව. නොසෙල්වන ස්වභාවයක්. ඩක් තීරණය නැත්නම් නිශ්චිත බව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ ඒ ඒ විදිහේ නිශ්චිත ස්වභාවයක් සිතට ගන්න ධර්මයක් තමයි අධිමෝක්ෂක. ඒට උපමා වශයෙන් දැක්වුවේ ඉන්ද කීලෝ විය කියලා. ඉන්ද කීලයයි කියන්නේ අර පොළොවට බස්වලා හිටවලා තිබෙන මේ අණුවක්නේ. ඒ සුළඟින් කම්පා කරලා පොළවලා බිම දාන්නට බෑ. අන්න ඒ විදිහේ සිතට ශක්තියක් ගෙන දෙනවා. නිශ්චිත බවක් ගෙන දෙන ධර්මයක් තමයි අදිමෝක්ෂය. ඒ අදිමෝක්ෂය ධිට්ඨියත් සමගත්‍ය දෙක. මොකද අදිමොක්කෝ විපංච විඥාන විචිකිච්ඡා වජ්ජිත චitteසු කියලානේ අපි අභිධර්මයේ ඉගෙන ගන්න. අදිමෝක්ෂයේ යෙදෙන්නේ විපංච විඥාන සිත්වල නැහැ විචිකිච්ඡා සංපයුක්ත සිතේ නැහැ. එතකොට 11ටයි යෙදෙන්නේ නැත්නම් සිත් 78ට යෙදෙන්නේ. ඒ යෙදෙන සිත් 78 අතර අකුසල් සිතුත් වෙනවනේ. මේ අකුසල් සිත් වල තිබෙන ditthi සහගත සිත් වලත් අභිමෝක්ෂය යෙදෙන. ඒ ditthියෙන් ගන්නේ ඇත්තක් ඇත්තසේ ගැනීමක් නෙවෙයි නැති දෙයක් ඇතිසේ ගැනීමක් කරන්නේ ditthියෙන්. ඒ ditthියට මේ අභිමෝක්ෂය එකතු වුණාම ඒ තීරණය ඒ ගත් තීරණය පිළිබඳ මහා නිශ්චිත බවක් ඇති වෙනවා. අන්න එහෙම ඒ අදිමෝක්ෂය ඇති වෙලා බලවත් වූ කලෙහි ඒ තැනත්තාම හිතන්නට පුළුවන් තමාට මේ පවත්නේ බලවත් වූ ශ්‍රද්ධාවක් ඒ ඒකට දිට්ඨිය වැරදි දෙයක් හරි හැටියට පිළිගන්නා ධර්මය. මෝහය මෝහය මෝහය කරන්නේ මුලා කරගෙන බව. ඒක කියන්නද පුළුවන් නුවණ නැමැති ඇස වසාලම ධර්මය. නුවණින් කරන්නේ හරි දැකීම. ඒක වහන. ඒ නිසා එතනත්තාට ඇති සැටිය පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ මුලාව කියන්නේ මුයිහතිති මෝහෝ. මුලා කෙරේ නුයි මෝහය නමි. ඉතින් ඒක මේ ස්කන්ධ පංචකයම අරමුණු කොට පවත්නා ධර්මයක් ඒ ලෝභ, ditthi, මෝහ කියන මේවා මේ ස්කන්ධ පංචකයම තබා අරමුණු කරන්නේ. ලෝභ, ditthi, මෝහ වෙන මොනවා ධර්ම කරන්නේ? ධර්ම වශයෙන් අරමුණු කරන්න තිබෙන්නේ ලෝ මේ ස්කන්ධයන්නේ ස්කන්ධය. තවත් වඩාත්ම හරි විදිහට කියනවා නම් මේ ලෞකික ස්කන්ධයන් කියන්නේ. ලෝභයෙන් අල්ලගන්න. මොනවද අල්ලගන්නේ? ලෞකික ධර්ම. ditthiyata අසුවන්නේ ලෞකික ධර්ම. මෝහයට අසුවන්නේ ලෞකික ධර්ම. ලෝභයට අසු වෙනවාද ලෝකෝත්තර ධර්ම. ditthiyata ලෝකෝත්තර ධර්ම, මෝහයට ලෝකෝත්තර ධර්ම නෑ. ලෞකික ධර්ම. ඒ ලෞකික ධර්ම අරමුණු කොට ඇතිවන ඒ ලෝභ, ditthi, මෝහ කියන මේ තුන නිසා මොකද වන්නේ? ලෝකෝත්තර ධර්ම උපදවා ගැනීමට තිබෙන ඉඩකඩ සියල්ලම අවුරාදම්. ලෝකෝත්තර ධර්ම උපදවා ගැනීමට තිබෙන ඉඩකඩ අවුරාදම්. සකාදිට්ඨි කියනකොට දිට්ඨි. මෝහය නෙවෙයි. ධිට්ඨිය. නමුත් මෝහය නිසා තමයි ධිට්ඨිය තියෙන්නේ. මෝහය කරන මුලාව හේතු කොටගෙන ඒ ස්කන්ධ පංචකයේම හෝ ස්කන්ධ පංචකයෙන් යමක් හෝ තමාය මමය ආදි වශයෙන් ගන්නවා. ඒක තමයි සක්කාදිට්ඨිය කියන්නේ. ඉතින් යන්නේ ලෝභය, ditthිය, මෝහය කියන මේ තුන. සංසාරයෙන් ඈතර වෙන්නට තිබෙන ඉඩකඩ අවුරා දමන බවින් තමා බුදුරජාණන් වහන්සේ සතර සත්වයන් රඳවන ධර්මයේ දැක්වීමට ඕඝ වශයෙන් ආසව වශයෙන් ඕඝ වශයෙන් යෝග වශයෙන් දේශනා කරනවා ඉතින් මේ ලෝභයයි ditthiyයි කියන මේ දෙක දුරු කරගන්නට නම් කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් තිබුණේ මෝහය ගැන මෝහයම දුරු කරගන්නට ඕන. ඒ මොකද මෝහයෙන් මුලා වෙන තරමට ලෝභයෙන් නැලෙන. දිට්ඨියෙන් ගන්න. යම් තරමකින් මෝහය දුරු කරගන්නවා නම් ඒ තරමට ලෝභයත් දුරු වෙනවා. දිට්ඨියක්. ඒ නිසා තමයි මේ මෝහය නැති කර ගැනීමේ පිළිවෙත පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ලෝභ දිට්ඨි මෝහ පිළිබඳව. ඒ ඇති ඒ පිළිබඳව අප කතා කරමු. ඊළඟට එන්නේ ග්‍රන්ථනේ. ඊළඟට එනවා ග්‍රන්ථ සතරක්. අවිජ්ජා කාය ගන්තෝ ව්‍යාපාදෝ කාය ගන්තෝ ඉදං සච්ඡාභිනිවේෂෝ කාය ගන්තෝ අසීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ ඉදං සච්ඡාභිනිවේෂෝ කාය ගන්තෝ කියලා ඒ ග්‍රන්ථ හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා. ග්‍රන්ථ කියන මෙයින් ග්‍රන්ථ පාළි වචනේ ඊන අදහස් කරන්නේ සත්වයන් සංසාරයට යටගසන ධර්ම. කියන්නේ ගන්න. ඒ ඒ ගැටගසන ධර්ම අවිද්‍යා ව්‍යාපාද සීලබ්බත පරාමාස ඉදං සච්ඡාදි නිවේස යනුවෙන් සතරක් හැටියට බලන්න. එතන ඉන්නේ අවිද්‍යා නම් ලෝභය. ව්‍යාපාදේ නම් ද්වේෂය. සීලබ්බත පරාමාසෝ කායගන්තෝ ඉදං සච්ඡා බිනිවේසෝ කායගන්තෝ යන්ගෙන් පදාලේ ditthi ditthi ඒතකොට ලෝභයයි ද්වේෂයයි ditthiyයි අභිජ්ජා කියන මේ වචනය යෙන් කියවෙන ධර්මය නම් ලෝභයමයි ලෝභයමයි මේ ධර්මය. ඒක කාය ගන්ධ. මේ ස්කන්ධ පංචකයන් මෙතනින් තව තැනකට ගැටගස්සනවා. අපි ඉගෙනගෙන තිබෙනවනේ. අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේස. අභිජ්ජා කියන්නේ ලෝභයේ තබ. ඒ ලෝභයේ තිබෙනවා. ලෝකා වහම් සාධාරණ ලෝකයක්. තමාගේ දේ පිළිබඳව තමාගේ ශරීරය පිළිබඳව ඇතිවෙන ලෝභය පිළිගැන කියන්නට පුළුවන්. ඒක සාධාරණයි. තමාගේ දේ. එහෙම සැලකෙන ලෝකෙ නමුත් අන්‍යයන්ගේ වස්තුව පිළිබඳව අන්‍යයන්ගේ ඒ ඒ වස්තු කියන විට සචේතනික අචේතනික වස්තුන් තිබෙනවානේ ඒ පිළිබඳව තවත් කෙනෙකුට ඇති වෙනවා නම් මෙන්න මේ වස්තුන් මට වේවා කියලා එහෙම ඇතිවන්නා වූ ලෝභයට කියනවා අභිජ්ජා ඒ වගේම මේ ලෝභයේ තිබෙනවා විසම බව විසම ලෝභෝ ඒ විසම ලෝභයක් කියන්නේ සම ලෝභයකුත් තියෙන්නට ඕනේ විෂම ලෝභය කියන්නේ ඒක හොඳ හොඳ ලෝභයක් නෙවෙයි ඒක හොඳටම නරක ලෝභයක් විෂම ලෝභය ඈ ඒ ඒ අන්‍ය දේවල් කිය අන්‍යයන්ගේ දේ පිළිබඳව ඇති කරන විෂම ඉතින් ඒක තව උඩට එහාට කියත හැකි දැන් කෙනෙකුට ඔය දිවියොත්පත්ව ගැන දේශනා කරන තැන්වලදී එනවා පිරියතක් කියන මේ ධර්ම දෙක මිනිසුන් තුල නැත්නම් මිනිසුන්ගේ తත්වය තිරිසනුන්ගේ తත්වයට වැටෙනවා. මේ මේ මවය මේ පියාය මේ ගුරුවරයාය ගුරුවරයාගේ භාර්යාවය ඔයාදි වශයෙන් කෙරෙන සම්භේදයක් හිම වෙනස්කම් වෙනසක් වශයෙන් සැලකීමක් නැතිව ක්‍රියා කරනවායි කියා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ හිරියොතක් නැත්නම්. අන්න ඒ හිරියොතක් නැති හේතු වෙන්න කෙනෙකුට විසම ලෝභයක් ඇති වෙන්න කිව්වා. විසම ලෝභය. කියන්නේ Tamanගේ ඒ රාගය ඇති කරගත යුතු නොවන පුද්ගලයන් ලෝකේ සිටිනවා. ඒ පිළිබඳවත් ඇතිවන රාගය. ඒකට කියනවා අධර්ම රාගය කියලා. ඒ විදිහේ විසම ලෝභය. ඉතින් ඒ ඔක්කොම ඇති වෙන්නේ ඒ ලෝභයේ ඒ පරාතිරව ඒ පිළිබඳ ප්‍රභේදයේ අවරක්කුවක්. ධර්ම වශයෙන් නම් ලෝභයමයි. ලෝභය. ඒකට හේත් ඒ එතකොට ඒ උපදින්නේ කුමකද? ලෝභනීය වස්තුවට ලෝභනීය අරමුණ කොයිතරම් ලෝභනීය වස්තුන් අප අසල තිබුණා යම් තාක්කල් යෝනිසෝ මනසිකාරයෙන් සිටිස්නා ඒ තාක්කල් අභිජ්ජාව ලෝභය විසම ලෝභය කියන මේ ධර්ම උපදින්නේ නැහැ නමුත් මේ මනසිකාරය යෝනිසෝ මනසිකාරය එලෙස පවත්වාගෙන යන්නට පුළුවන්කමක් නැති වෙනවා සාමාන්‍ය ප්‍රත්‍යඥය. ඒ නිසා ප්‍රත්‍යඥය පිළිබඳව දක්වන්නේ ඒකනේ. අද ඊටාම උසස් සීලවන්තයා අද නෙමෙයි මොහොතකට කලින් හොඳම සීවතෙකුව සිටි තැනත්තා ඊට මොහොතකට පසු පරම දුස්සීලයක් වෙන්නට පුළුවන්. එහෙම තත්ත්වයක්. ඒක මේ ප්‍රත්‍යඥ සීමාව. දක්වාම ඒ පවතින. ඒ පුද්ගලයාගේ තරාතිරම වෙනාතකින් සලකන විට ඒ එහෙම තරාතිරම් වශයෙන් වෙනස් කරන්නට බෑ. එහෙම තත්ත්වයක්. ඒ නිසා දන්නවනේ මේ ගුණ ධර්ම ප්‍රමින් මේ සංසාර ගමනෙහි යෙදුනේ අපේ බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වය ලබා ගැනීම සඳහා ඒ ඒ අවස්ථාව ඒ අවස්ථාවවලදී උන්වහන්සේ ඔය අභිජ්ජා විසම ලෝභ කියන මේවාට අසු වෙලා සීල බෙහෙදයක් පැමිණ තිබෙනවා. ඔව් ඒක පස්සේ සීල බෙහෙදයට පැමිණෙනවා. උන්වහන්සේගේ ජීවිත පිළිබඳව පෙන්වනකොට ඒ හැම වැරදිවලට උන්වහන්සේ අසු වුණා. ඒ වැටිලා තිබුණා. කවදාවත් ඒවා හරි සාධාරණයි කියලා පිළිගත්තා. සමහරු එහෙම නෙවෙයි. මේ තමන් කරපු වරද පිළිබඳවත් ඒකේ යුක්තියක් ගැන කතා කරන්නේ. එහෙමත් ක්ලාස් කරනවානේ. එහෙම කරේ. උන්වහන්සේ වරද කවදා හරි කොයි වෙලාවක හරි ඒක පිළිගන්න. මම අවිද්‍යාවෙන් අන්ධ වූ බැරි. ඒ වරදට අසු වෙලා ඒ වරද කරගෙන ගිය අවස්ථාවක. ජාතක කතාවල දැක්කේ. ඒකෙන් අප තේරුම් ගත යුත්තේ කුමක්ද? තේරුම් ගත යුත්තේ මේ පුතග්ජනයා මෙහෙම වැරදි වලට අසු වෙනවා ඒ නිසා මාත් එහෙම වැරදි වලට අසුවන එක ඒ තරම් පුදුමයක් නෙවෙයි කියලා එහෙම සාධාරණත්වයක් සොයාගන්න එක නෙවෙයි. පුළුවන් තරම් ඒ වැරදි වලට අසු නොවි ඉන්නට උත්සාහ කරන්න. බෝධිසත්ව චරිතය නෙවෙයි අපට ආදර්ශ. කවුරුත් හිතන්නට එපා. බෝධිසත්වයන් කියලා අපේ ආදර්ශ. අපි ආදර්ශයේ ගත යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඊළඟට අපගේ ක්‍රියාකලාපය පවත්වාගත යුතු තිබෙන උන්වහන්සේගේ අනුශාසන. ඒ බෝධිසත්ව චරිතය ඕවගේ කරුණ වලදී නිදර්ශනයට ගත යුතු නැහැ. ගත යුතු නැහැ. අපි උන්වහන්සේගේ චරිතයේ තාම හොඳ කැපී පෙනෙන ලස්සන ගුණයක් තිබුණා. මොකක්ද එය? කවදාවත් බොරු කිව්වේ නැහැ. බොරු කිව්වේ. මොන කර්මයේ කිස ගසා යන කිස කැපී යන අවස්ථාවලදී පවා උන්වහන්සේ බොරු කියනවා. ඒ බෝධිසත්ව භූමියේ ඉතින් ඒක බොහෝම වටිනා කර්ම. මොකද උන්වහන්සේ බලාපොරොත්තු වූයේ අපේක්ෂා කළේ ප්‍රාර්ථනා කළේ සත්‍ය සතරක් අවබෝධ කොට ලෝකයාට එය ප්‍රකාශ කරලා ඔවුන්ට ඒ අවබෝධය ලබා දෙන්න. ඒ නිසා උන්වහන්සේ හැම විටම සත්‍යෙහි පිහිටියා. විරති සත්‍යය, ඒ වගේම වාත් සත්‍යය කියන මෙය උන්වහන්සේ අනුගමනය කළා. ඒ කියන්නේ ඇත්ත විසක බොරු කියන. බොරුවෙන් වැළකීම. ඉතින් බොරුව විතරක් නෙවෙයිනේ. තවත් කියන්නේ කේලාමාදී ඒ වාග් දුස්චරිතයන්ගෙන් උන්වහන්සේ වැළකීවා. වාග් සුචරිතයෙහි යෙදුණා. වාග් තමන්ට අවස්ථාවක් ලැබෙන කල කාහත හෝ ඒ අවවාද අනුශාසනා කරලා මහා දරුණු අය පවා යහපත් මාර්ගෙහි යෙදෙනවා. ඒ විදිහේ අනුශාසනා ඒ බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝධිසත්ව උතුමාගේ ගත යුතු ආදර්ශය. අපි අනුගාමිකයන් නැත්නම් අපි ශ්‍රාවකයන් වන්නේ බෝධිසත්වයන්ගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි පිළිපදින්න. උන්වහන්සේ කෙසේද වදාරවත්? උන්වහන්සේ වදාරවත් දෙන්නේ සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන කියලා එහෙම වදාරලා තියෙනවා. අස්සු මුඛේ උබමාන පාඨයෙන් පිටින් මට මතක නැහැ ඉන් වදා සහාපි දුක්ඛේන සහාපි දෝමනස්තේ කියන්නේ කායික වශයෙන් ඇතිවන්නා වූ දුක්ඛයෙන් යුතුව මානසික වශයෙන් ඇතිවන්නා වූ දුම්නසින් යුතුව කඳුළු පිරින් ඇස්වලින් කඳුළු කඩා හැලෙද්දී වරදින් වලකින් තියෙනවා. ඒ කියන්නේ තදින් වැළකීමයි කියන එක ඒ තරම් තමාට හිතට පීඩාගෙන දෙන කනගාටුව ඇති කරන දෙයක් වත් කඳුළු සලමින් හෝ ඒ වරද නොකර එයින් වළකින්නට කියලා උදාන. මොකද ඒ කියන්නේ? වරදට වැටුණොත් නීතික්‍රමය කළොත් ඊට අනතුරුව එහි විපාක දුර්විපාක ලබන්නට සිදු වෙනවා. ඉතින් ඒවාට මොනවද මේ උදව්වන්නේ? ඒ වැරදි කරන්නට. හේතුවන්නේ ලෝභ, ditthi, මෝහ කියන මේවා ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්මයි. ඒවා කළොත් මොකද වෙන්නේ? ඒ වැරදි කරන මේවා උපදවාගෙනයි කරන්නේ. මේ ධර්ම උපදිනවා ඒ ඉදීම නිසා තමයි ඒ වැරදි ක්‍රියා සිදුවන්නේ. එයින් Taman රැස් කරනවා. මොනවද රැස් කරන්නේ? කර්ම කර්ම රැස් කරා කර්මයෙන් මොනවාද ගෙන දෙන්නේ අම්මා විපාකා වත්තන් විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති එමනේ කර්ම රැස් කරා කර්ම දෙවර්ගයක් දක්වන කුසල කර්ම අකුසල කර්ම නැත්නම් පුණ්‍ය කර්ම පාප කර්ම එහෙමත් කියනවා අකුසලයෙන් දුර්විපාක ගෙන දෙනවා නරක විපාක. කුසලයෙන් ඉෂ්ට විපාක ගෙන දෙනවා. ඒ දුර්විපාකයේ අනිෂ්ට විපාකය බොහෝම ඉරිහැර කරදර දුක් ගෙන දෙන එකක්. ඉෂ්ට විපාකය එහෙම දුක් කියන ඒ දුක්ඛ දුක්ඛතාදී එබඳු දුක් ගෙන දෙන්නේ නැහැ. සංසාර ගමනේදී තමන්ට හිතසුව සලසා දෙන කර්ම වෙනවා නේද? ඒ නිසා දැන් ශ්‍රද්ධාදී ගුණ ධර්ම උපදවාගෙන අකුසලයෙන් වැළකී කුසලයෙන් යෙදෙන තැනත්තා ඒ කුසල් වශයෙන් රැස් කරනු ලබන කර්ම ඒකෙන් සංසාර ගමනේදී Tamanට ඒ කරන ලබ කර්ම ඒ අවස්ථාවලදී උපකාර පිණිස එළඹෙනවා. උපකාර කරනවා. නවතින්නට වෙනවා මේ ගමනේදී සමහර තැන්වල සංසාර ගමනේ කියන්නේ එක තාරකම යනවා නිවනට කෙනෙක් නෑ. ඒ මේ තැන්වල නවතින්නට සිදු වෙනවා. ඒ නවතින තැන් තියෙනවා ඒ නරක පැත්තේ හොඳ පැත්ත. අකුසල් අර නරක නවාතැන් ලබා දෙන්නට හේතු වෙනවා. කුසල් ඔව් හොඳ නවාතැන් වල ලබා දෙන්නට හේතු වෙනවා. අකුසල් කරන්නේ ඒ මේ ලෝක දිට්ඨි මෝහ කියන මේවා ප්‍රධාන කොට ඇති තවත් ක්ලේශ ධර්ම තිබෙනවා. ඒවා සිත් වල ඇති වෙනවා. ඒවාගේ අකුසල් කියන්නේ. සල්. එතකොට ඒ සිත් අකුසල් සිත් ඒ සිත් උපදවාගෙන සිදු කරන දේවල් පිට. ඒවා තමයි අකුසල ක්‍රියා කරන්නේ. ඒවා තමයි කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. ශ්‍රද්ධාදී මේ අකුසල ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ සෝබන ධර්ම තිබෙනවා. ඒවා උපද ඉපදුණු යම් සිත්ේ නම් ඒ සිත් උපදවාගෙන කරන ලද කර්ම තමයි කුසල කර්ම, පින්කම් කියලා කියන්නේ. ඒවා දැන් අපට අපි යම් කිසි දවසක මේ කය අත්හරිනවානේ. ඒ කියන්නේ මේ ජීවිතය අත්හරිනවා. අත්හරින වේලාවේදී යම් දෙයක් අපි ගෙනියනවායි කියලා සාමාන්‍ය ව්‍යවහාරෙහි තිබෙනවානේ. නේ අපේ පසුපස්සේ යනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාවේ ගොනු පසුපස්සේ යන කරත්තරෝද වගේ අකුසලු කෙනෙකුගේ පසුපස්යෙන් යන Tamanගේ ඡායාවෙන් ඒ කුසල කර්මත් එනවයි කියලා. චත්තම්ම වහකෝ පදං අන්තේ ඡායාව අනපායිනි නවදාල දැනෙයින් තෙන්නේ මේ දෙකම පස්සේ යනවා ඒ පස්සේ යනවායි කියන එකකින් අදහස් කරන්නේ මොකක්ද කවර හෝ අවස්ථාවක් ලැබුණු කල්හි විපාක වශයෙන් එළඹෙනවා. විපාක වශයෙන් එළඹෙනවා. ඒ නිසා ඒ විපාක වශයෙන් එළඹෙන ඒ ධර්ම වලින් හොඳ පැත්තේ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා ඒවා අනුගාමික නිධානී නිධානී කියන්නේ තැන්පත් කර තිබූ ධනය. ඒකනේ දැන් ඉස්සර නම් එහෙමනේ කළේ. මේ කාට හරි යම් කිසි ධනයක් තැන්පත් කර තිබෙන්නට ඕන නම් සතුරන්ගෙන් මේ මේ රජුන්ගෙන් ආරක්ෂා කරගන්නට යම් Taman කුලේ හරි සරිතුහන් කරගෙන යම් කිසි තැනක් ලකුණු ලබාගෙන ඒ තැන වලගෙන වමනා දවසක ගන්නේ ඒක. හැබැයි බොහෝ විට ඒවා තමතක වෙලා නැත්නම් ඒවා ගන්නට ඉස්සෙල්ලා යනවා. එහෙම නිධානයක් නෙවෙයි මේ. මේ අනුගාමික නිධාන. අනුගාමිකය කියන්නේ තමා යන යන තැන තමා පස්සෙන් යන. පස්සෙන්. අනේම අනුගාමික නිධාන වශයෙන් දක්වන්නේ කුසල් පින්. අරව නෙමෙයි අරවත් යනවා තමයි. නමුත් ඒවා අපට හිතසුව පිහිට ප්‍රවත්නාය වන වේ. දැන් මේ ලෝකයේ කොයි රටක කවර රටක හෝ ජීවත් වන කවර කෙනෙකු ගැන සලකනවා. ඒ තනත්තා විසින් పూర్ව ධාතිවලදී කර තිබෙන කුසල කුසල කර්මයන්ගේ විපාක ඒ තනත්තන් කරා ඒ අවස්ථාවලදී එළදෙන. ඒක වලක්වන්නට සමතෙක් කොහෙවත් නැහැ. කාටවත් බෑ ඒක. මේ වෙනතුන් දන්නවනේ. අපේ බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවකදී ඒ කර්ම විපාක එළඹෙන බව බක්නාලද අවස්ථාවන් විදී ඒ අයට ඒ මේ විපාකයට නැත්නම් මේ කර්මයෙන් ගෙන දෙවන ඒ මරණ ආදිය වළක්වන්නට බැරි බැරි මරුණක් වුණට ඊට පස්සේ යහපත පිණිස පවත්නා යම ඇති කර ගැනීමට අවස්ථා සලසා දුන්නා. ඉතින් සුන්දරනාව චත්තමානෝකය පිළිබඳ වෙන කතාව ප්‍රයෝගක සංකවරෝ මම ජේසු ආදි වශයෙන් ඒ ගාථා තුනක් ඉගෙනීමේ රත්නත්‍රයේ පිළිබඳ දැන් බුදුරජාණන් වහන්සේ දැක් මොහු මේ මුදල් අරගෙන යනවා ගුරු පූජා පවත්වන්නට ඔහුට අද ඒකාන්තයෙන්ම මරණය සිදු වෙනවා. ඒක වළක්වන්නට බැරි එක. එහෙත් උන්වහන්සේ අතරමඟ තවදලා මොහුවන මාර්ගයේ ඔහුගේ අවධානය තමන් වහන්සේ යොමු කරගෙන ඔහුට මේ ධාතා තුන ඉගැන්වුවා. රත්නත්‍රය පිළිබඳ වූ ධාතා තුනක්. ඒක කිය කියා ඒ පාඩම් කරගෙන ඔහු ගියේ. අතරමඟදී සරුන් පාස් කියලා මරණ කැරේ. ඒගොල්ලෝ උපන්නන්නේ. එහෙම ඒවත් තිබෙනවා. ඒ කර්ම කියන ඒවා සමහර කර්ම වල විපාක ඒවා නවත්තන්නට බැහැ කාටවත් බැහැ. හැබැයි බොහෝ කර්ම තිබෙනවා. ඒවා එකහෙලාම ඒකාන්තයෙන්ම විපාක දෙනවමයි කියලා නැති නිසා ඒවාට අවස්ථාවක් නොදී අපේ ක්‍රියාකලාපයේ පැවැත්වුවොත් එහෙම ක්‍රියා නොබ ක්‍රියාකලාපයක නොයදීම හේතු කොටගෙන ලැබෙන අකුසලයන්ගේ විපාක මේ යහපත් ලෙස ජීවිතේ පවත්වාගෙන යාම හේතු කොටගෙන වැළකී යන. ඒකනේ අර ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කියලා තියෙන්නේ. ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti. ඉතින් ඒ කොහොම වුණත් කර්මය කියන්නේ ඒක ජය ගන්නට හැකිවන්නේ කවදාද? කර්මක්ෂය කර ඥානය කියලා දක්වන්නේ ආශ්‍රවක්ෂය කර ඥානයට. එහෙම නැත්නම් අරහන් මාර්ග ඥානය. ඒ අරහන් මාර්ග ඥානයෙන් අනාගත සංසාරයේට පමුණුවන ඒ සංසාරයේ විපාක වශයෙන් ගෙන දෙවන ශක්තිය ඇති සියලු කර්ම නැති කර. අනාගත සංසාර. නමුත් මේ භවය පිළිබඳව මේ භවයේදී විපාක ගෙන දෙන්නට පුළුවන් කර්ම ඒව වළක්වන්නේ නැහැ. ඒව නවත්තන්නට බෑ. ඒක නවත්තන්න. එමකොද මේ මේ කර්ම දැන් ඊට පස්සේ කරන ඒවා නෙවෙයි. රහත් වුණාට පස්සේ කරන ඒවා නෙවෙයි. රහත් වුණු අවස්ථාවට කලින් සිදු කරන ලද කර්ම. ඒ කර්ම නැති කරන්නේ නැහැ. ඒ කර්ම නැති කරන්නේ. නැවත කර්ම උපදවන්නේ. ඉතින් කර්මවල විපාක ගෙන දෙන්නට නම් යම්කිසි භවයක් ලබන්නට ඕනනේ. භවෝත්පත්තිය නවතිනවා. රහත් වීම හේතු කොටගෙන. ඒ නවත්තනවානේ. අවිජ්ජා තණ්හා ප්‍රධාන කොට ඇති ඒ ක්ලේශ ධර්ම නැවැත්වීම හේතු කොටගෙන ඒ කර්මයන්ගේ විපාක අනාගතයේදී ගෙන දෙන්නේ නැහැ. නමුත් මේ භවය පවතින තුරු අතීතයේ කරන ලද අදමිටක මේ ජීවිතයේදී කරන ලද කර්මයන්ගේ විපාක මේ භවය අවසන් වන තුරුම ලැබෙන්නට පුළුවන් ලබා දෙන්න. මේ සිදු වුණානේ අපේ රහතන් වහන්සේලා. මුගලන් හාමුදුරුවන්ට සරුන්ගෙන් ඒ ඇට පොඩි වෙනතුරු කලුම් කන්නට, ගුටිබට කන්නට සිදු වුණේ යම් කිසි අකුසල කර්මයක ඒ ඉතිරිව තිබුණු කර්ම ශක්තිය නිසා නේ අපි එක જાතියකදී මෞපිය දෙදනාට ඒ විදිහට ඇට පොඩි වෙන්නට කලලා කරපු මේ මේ දේ නිසා ඒ අකුසලයේ නිසා අන්න එහෙම කර්ම විපාක දින් වශයෙන් ඉලක. ඉතින් මේ මම කර්ම ටික කීවේ කුමකටද? දැන් ඒ ලෝභ දිට්ඨි මෝහ කියන මේවා අර අභිජ්ජා කායගන්ත ව්‍යාපාද කායගන්ත සීලගත පරාමාස කායගන්ත ඉදං සච්ඡාදි නිවේශ කායගන්ත කියා දැක්වූ ඒ ධර්ම. එතනත් ඒ ආවේ ලෝභයයි, ditthiyයි, ද්වේෂය. ලෝභය, ද්වේෂය, ditthiyයි. ලෝභය, ද්වේෂය, ditthiyයි. දැන් මේවා නිසා වන වන්නේ කුමක්ද කර්ම රැස් කිරීම. කර්ම උපදවන කර්ම ඇති කරනවා. අන්න ඒ කර්මයන්ගෙන් කරන්නේ කුමක්ද? අපාය සංසාරයේ තමයි මේ අකුසල ධර්මයන්ගෙන් ලබා දෙන්නේ. ඉතින් සංසාරයට අල්ලලා ගන්නේ යට ගන්න. සංසාරයේ තවදුරටත් පවත්වන්නේ. සංසාරයේ කියන ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ නොසිඳ පැවතගෙන යාම. ඒක පැවතගෙන යන්නට නෙවෙයි උත්සාහ කළ යුතුව තිබෙන්නේ නැවැත්වීම. ඒවා නවත්වන්නට නම් ඒ නැවැත්වීම සිදුවන පුරු නොනවත්වා යාමකුත් තිබෙනවා. ඒ ඒ නිකන් වචන වල පරස්පරයක් වගේ පෙනෙන්නට පුළුවන්. නේ? ඒ ඒ ඒවා එහෙම එලෙස සංසාර ගමන නවත්වන්නට නම් ඒ නැවැත්වීම සිදු කරන තුරු නොනවත්වා යාම කුත්ති වෙනවා. මොනකද ඒ යාම? ඒ තමයි මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ ගමන. නිවන් මඟ යාම. ඒ නිවන් මඟ ගමන් කිරීමේ කියන එක මේ සංසාර මාර්ගයට එහෙම පිටින්ම පටන් ගන්නවා. නිවන් මාර්ගයි සංසාර මාර්ගයි දෙක දෙකක් මිසක එකක් නෙවෙයි. එකක් නෙවෙයි. සංසාර මාර්ගය එකක්. නිර්වාණ මාර්ගය තව එකක්. ඒ සංසාර මාර්ගය සුගති මාර්ගය දුර්ගති මාර්ගය කියලා දෙකකට බෙදෙනවා. සංසාරයට යන මාර්ග දෙකක් තිබෙනවා කියන්නට ඕන එකක් දුර්ගති මාර්ගය අනික සුගති මාර්ගය. ඒ දෙකම නෙවෙයි නිර්වාණ මාර්ගය. නිර්වාණ මාර්ගයේ වෙන්නේ. ඒ නිර්වාණ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය. එදින ආර්ය ශ්‍රාන්තික මාර්ගය වඩනවයි කියන්නේ කුමක් කිරීමක්? මේ ලෝභ, ditthi, මෝහ ලෝභ ද්වේෂ දික්ටි කියන මේ ධර්ම තමන් තුල නැවත නැවත ඇතිවීම වළක්වාලීමේ වැඩපිළිවෙල ඊට පස්සේ මොකක්ද කරන්නේ? ඒවා එහෙම පිටින්ම කවදාවත් නුඹදන ආකාරයෙන් දුරු කිරීම මේ ඒ නිර්වාණ මාර්ගයයි කියා දක්වන අංග අටකින් යුක්ත වූ ඒ ධර්ම සමුදාය Tamanගේ సంతානෙහි යම් දවසක මේ සියල්ලම එකට උපදවා ගනීද එදාට මේ ධර්ම අතුරෙන් යම් යම් ධර්මයන්ගේ තිබෙන ඒ ඝන බහාල ශක්තිය නැති කරනවා නැති කරනවා ඒ නිසා තමයි හෙතන ඊට පස්සේ අර දුර්ගති මාර්ගයේ පිළිපැදීම හේතු කොටගෙන ලබා දෙන අපාය සංසාරයේ මිදෙන්න. එනිසා මේ ලෝභ දිට්ඨි මෝහාදී මේ ධර්ම පිළිබඳ හොඳට දැනගන්න. කායගන්තේ කියලා කියවේ මේ සංසාරයේ එක භවයකින් තවත් භවයකට අපව ගැට ගන්න ධර්ම. ගැට ගන්න. ඒවා තේරුමක් තියෙනවා අවිද්‍යා කීවේ ඒ විසම ලෝභයේ අවිද්‍යා ව්‍යාපාදේ කියන අන්න සේවා වෙන සේවා කියලා ගන්න. ඒ ද්වේෂය නද්වේෂය. ඒක ව්‍යාපාද. සීලබ්බත පරාමාසකාය ගන්න තේ කීවේ දිට්ඨිය මේ අන්‍ය සීල වෘත අජ සීල අජ වෘත ගෝ සීල ගෝ වෘත ආදී රැකලා එමගින් සුද්ධියක් ලබත හැකිය නිවනක් ලබත හැකිය කියා ගන්න වැරදි දෘෂ්ටිය ඒ සීලබ්බත පරාමාස අනිත් පූජාව තමයි නෑ. අංශ පූජා ඒකට නෑ. අංශ පූජා අංශ පූජා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප තුල පවත්නා වූ ගෞරවය දැක්වීම සඳහා අප දැන් සිදු කරන යම් කිසි වක් දැන් ඒකට හොඳ නිදර්ශනය තමයි හොඳ නිදර්ශනය ආනන්ද හාමුදුරුවන් දැක්කේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ ඒ මේ ආදාහන කටයුතු සියල්ලම අවසන් කරලා නැවත වරක් වැඩි යමේ සගත් නුවරට වැඩලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි. ඒ මේ ජේතවනාරාමයේ ගඳකිලි පිළිවෙන්නේ ගඳකිලියේ මොනවද කළේ එතන පිරිසිදු කළා. පිරිසිදු කරලා බුදුරජාණන් වහන්සේට ඒ තමන් කියන්නේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ ජීවමානව වැඩ සිටියේදී යම් උපස්ථානයන් කළාද ඒ සියල්ලම ඒ නිසා වුණ පිනක් ගැන සැලකලා නෑ අපිට නම් පින් සිදු වෙනවා උන්වහන්සේ ඒක ආදර්ශයක් බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීම ජීවමානව වැඩ සිටියත් උන්වහන්සේ ජීවමානව වැඩ නොසිටියා. සමේ චිත්තේ සමන් කලම් කෙලෙන් සිත සමාන තත්වයකට ඇති කරගෙන හරියට ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් පිළිවක්සේ සලකාගෙන ඒ තමන් කරන ඒ ආංශ පූජාවන් පවත්වන්නට හැකිනා ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ලද ඒ ආමිෂ පූජාවෙම අනිසංස විපාක ලැබෙනවායි කියන එක දක්වලා තිබෙනවා. නෑ නෑ ඒක නෙමෙයි. ඒක ඉතින් එක එක්කෙනාගේ තත්ත්වයයි ගන්න. අපත් බෝධි පූජා කරනවා බෝධි බෝධින් වහන්සේ ළඟට ගිහින් පූජා කරනවා. ඉතින් Taman කුමක් නිසාද මේ බෝධි පූජාව කරන්නේ? තව කෙනෙක් හිතන්නට පුළුවන් බෝධි පූජාව කරන්නේ බෝධින් වහන්සේට අරගෙන සිටින දේවතාවයන්ගේ ලැබෙන උපකාර සහකාරී. එහෙම කරන අය සිටින්නට පුළුවන්. නේ? ඔව් මේක ඒවා ඉතින් ඒවා ඒවා ඈ නේ ඔව් දැන් සමහර විටක ලෙඩි ලෙඩ සෝයෙන් එක එහෙමද ජෝලි පූජා කරන විට ගෞරවයෙන් යුතුව කුසල් සිත උපදවාගෙන ඒ කරන විට කුසලෙහි තියෙනවනේ මේ අකුසලයන් කපන ශක්තිය නේ ඒ නිසා ඒන් තමන්ට යහපතක් සිදු වෙනවා. යහපතක් සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේට කරන සැලකීම. උන්වහන්සේ පරිහරණය කරන ලද දේවලට කරන ඒ ගෞරවය. ඒවා උසස් හැඟීමකින් යුතුව කරා. නිකන් නෙවෙයි දැන් ගන්න පාත්‍ර තියෙනවා ඔය. කඩේ පාත්‍ර තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ පාත්‍ර ධාතුවට කෙනෙක් ගෞරව කරන්නේ බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන බෝධීන් වහන්සේට ගෞරව කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ගහ යටයි යට සිටියේ උන්වහන්සේ බුද්ධත්වයට පැමිණෙන අවස්ථාවේදී උන්වහන්සේට සෙවණ ගෙන දුන්න තැන පිටුතුන් බෝධිය නෙවෙයි පිටුතුන්නේ නැහැ ඒ ඒ කවියක් වැරදි කවියක් ඒ කියන්නේ ගෞතම මුනිවරු පිටුතුන් බෝධිය කියලා ඒක වැරදි පිටුතුන්න නෙවෙයි උන්වහන්සේ ගස මුල ගස යට වැඩ සිටියා. පිටුන්නේ කියන පිට හේතු කරගෙන හිටිය හේතු කන්නේ. ඒ නෑ මතක